ලද්දා වූ කරුණු තුනක් මේ ලෝකයේහි පවතිනවා. පඬිතයය කියලා කියන්නේ ඥානවන්ත තැනැත්තා, නුවණ ඇති තැනැත්තා. සත්පුරුෂයය කියලා කියන්නේ තමන් පව්කම් වලින් වැළකීලා අන් අය පව්කම් වලින් වළක්වා ගන්නට තමන් ගුණදහම් තුල නිරත වෙමින් අන් අය ගුණදහමෙහි යොදවන්නට උත්සාහවත් වෙන තැනැත්තා තමයි සත්පුරුෂයය කියලා කියන්නේ. ලෝකයේ මේ නුවණැති පඬිතයින් විසින් මේ සත්පුරුෂ ධර්මයන්හි පිහිටියා වූ සත්පුරුෂයින් විසින් පනවාගත්තු වටිනා ධර්මතා තුනක් මේ ලෝකෙහි विद्यमान වෙනවා. දානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මේ දන් දීම වනාහි නුවණැත්තන් විසින් පනවා ගන්නා ලද සත්පුරුෂයන් විසින් පනවා ගන්නා ලද පැනවීමක්. පබ්බජ්ජා භික්කවේ පඬිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මේ පැවිද්ද කියන එක මහානකම කියන එක ප්‍රවෘජ්ජාව නුවණැතියන් විසින් පනවා ගන්න ලද්දා සත්පුරුෂයන් විසින් පනවා ගන්නා ලද්දා මාතා පිතුන්නම් භික්කවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සත්පුරිස පඤ්ඤත්තං මහණෙනි මෞපියන්ට උපස්ථාන කිරීම නම් වූ යම් සද්ධර්මයක් පවතීද එය නුවණැතියන් විසින් සත්පුරුෂයන් විසින් පනවා ගත්තක්ය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු තුනම පැහැදිලි කරන්නට නොවේ ඒ සඳහා කාල වේලා මද බැවින් පළමු කාරණය කෙරෙහි අපේ අවධානය ටිකක් යොමු කරන්නටයි අපි අදහස් කරන්නේ දානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං මහණෙනි දන් දීම වනාහි සත්පුරුෂයින් විසින් නුවණැත්තන් විසින් පනවන ලද්දා දානය පිළිබඳව බෞද්ධ පින්නතුන් ඕනෑතරම් නිරන්තරයෙන් අහලා තියෙනවා. ඒ වගේම දානය කියන ඒ පුණ්‍යක්‍රියාව নিরතුරු පුරුදු පුහුණු කරනවා. එනම් දානය ගැන කියනකොට අහනකොට තවත් අපි ඒ ගැන මොනව අහන්නද අපි ඕනෑ තරම් ඒ ගැන දන්නවනේ කියලා කෙනෙකුට හැඟෙන්නට පුළුවන්. නමුත් අද මේ අපි උත්සාහ කරන්නේ දානය පිළිබඳව Taman විශේෂයෙන් අවධානය යොමු කර යුතු පැත්තක් පිළිබඳව පැහැදිලි කර දෙන්නටයි. දන් දීම පිළිබඳව කතා කරනකොට අද සමාජයේ බොහෝ දෙනා අදහස් කරනවා දන් දීම කියලා කියන්නේ ආමිෂ පූජාවක් ආමිෂ දානයක් එය නිවන් දකින්නට එතරම් උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති පූජාව තමයි, ගුණධම් වැඩිම තමයි අපට නිවන් දකින්නට උදව් වෙන්නේ. ඒ නිසා දන් දීදී ඉඳලම හරියන්නේ නැහැ. ආමිස පූජාවෙන්ම නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ. ප්‍රතිපත්ති පූජාවට යොමු විය යුතුයි කියලා ඇතම් කෙනෙක් ප්‍රකාශ කරනවා. අපි බොහෝ අවස්ථාවල අහලා තියෙනවා. ඒ වගේම තව සමහරු කල්පනා කරනවා දන් දීමෙන් තෘෂ්ණාව වැඩෙනවය, දන් දීමෙන් සසර දිග්ගැහෙනවය. ඒ නිසා නිවන් දකින්නට අවශ්‍ය නම් සසර කෙටි කරගන්නට අවශ්‍ය නම් දන් දීම ඒ සඳහා බාධාවක් වේ කියලා ප්‍රකාශ කරන අයත් අද සමාජයේ නැතුව නොවේ. මේ ප්‍රකාශනය අහනකොට අපට හැඟෙන්නේ බුදුරජාණන් වහන්සේ එහෙමනම් කුමක් නිසාද දානය මේ තරම් වර්ණනා කළේ? පාරමිතා හැටියට නිවන් දැකීමට අවශ්‍ය ගුණධම් පිළිබඳව සඳහන් කරද්දී තථාගතයන් වහන්සේ මුලටම දක්වන්නේ දන් දීමයි. පාරමිතා පිළිබඳවත් අද විවිධ මතිමතාන්තර පවතිනවා. පාරමිතා පුරන්නට අවශ්‍ය නැතය. මනසේ අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නට පුළුවන් නම් නිවන් දැකිය හැකියි කියලා. ඒ අවශ්‍ය ශක්තියයි කියලා කියන්නේ කොමක්ද? පාරමිතාව කියන්නේ එයමයි. පාරමිතාව කියනකොට බොහෝ දෙනා කල්ගත වෙන වැඩපිළිවෙලක් හැටියට හඳුනාගෙන තිබුණත් ඒ කාලය කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ ශක්තිය මතයි.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 ඒ පුද්ගල දෝෂයක් පමණයි ඒ පුද්ගලයාගේ ප්‍රතිපදාවේ තියෙන වරදක් පමණයි. නමුත් තථාගත දේශිත ප්‍රතිපදාව සැබවින්ම නිවන සඳහා මඟ හෙළි කරන්නක්. ඒ නිසා අද කාලේ බොහෝ දෙනා තෘෂ්ණාවෙන් දන් දෙනවා දැකලා කෙලස් වඩවා ගන්නට දන් දෙනවා දැකලා සසර වැඩෙන හැටියට දන් දෙනවා දැකලා ඒ දිහා බලලා යමෙක් දානේ ප්‍රතික්ෂේප කරනවා නම් දානය નિરර්ථක දෙයක් හැටියට හඳුනා ගන්නට උත්සාහ කරනවා නම් ඒ නිවනට බාධාවක් ඒ කියලා ප්‍රකාශ කරනවා නම් ඒ Tamanගේ අල්පස්වත භාවයේ Tamanගේ නොපුහුණු භවයේ ලක්ෂණයක් ප්‍රකට කරනවා විනා තථාගත දේශිත ප්‍රතිපදාව ඒ තුලින් කෙලසන්නට පුළුවන් කමක් නැහැ.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 නමුත් ඒ සැහැල්ලුවෙන් හිතන දේ තුලම තමයි අපට ඉගෙන ගත යුතු බොහෝ දේ තියෙන්නේ. මේ ප්‍රාථමික කාරණය අපි හරියට හඳුනා ගත්තොත් ඉන් ඉදිරියට ගුණධම් වැඩෙන්නට අපට ඒ ප්‍රධාන පසුබිමක් වෙනවා. ඒ නිසායි අපි මේ මූලික කරුණු පිළිබඳව निराවුල්ව මනවින් අවබෝධ කරගත යුතු වෙන්නේ.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 අන්න ඒ විදිහෙන් ಗುಣධර්ම අපේ సంతානය තුල ස්ථාපිත වෙන්නට තියෙන ප්‍රධානම බාධකය තමයි සක්කාය දිට්ඨිය හෙවත් ආත්මාර්ථකාමී හැඟීම. මමය මගේ කියන මේ අදහස. මේ අදහස සත්‍යය සත්‍යය තුළ පවතින තාක්කල් ඒ සත්‍යයට විශේෂ නමක් ප්‍රකාශ කරන එහෙම නැත්නම් විශේෂ නමකින් ඒ තැනත්තාව හඳුන්වනවා.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 ඒ නිසා පින්නතුන් මගේ පැවැත්මට අනිත් සියලු දෙනාම උපකාර වෙනවා නම් මටත් යුතුයකමක් පවතිනවා, මටත් වගකීමක් පවතිනවා. ඒ අයගේ පැවැත්ම ආධ්‍යාත්ම වෙනුවෙන් යම්කිසි සහයෝගයක් දක්වන්නට ඒකයි ලෝකයේ යුතුයකම් වගකීම් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ යම්කිසි කෙනෙක් ඒ Tamanගේ යුතුයකම වගකීම පැහැරහැරලා කටයුතු කරනවා නම් ඒ තනත්තා සැබවින්ම ලෝකයට අපරාධකාරයෙක් වෙනවා Taman පැවිද්දෙක් හැටියට ප්‍රතිඥා දීලා ಗುಣධම් වඩනකොට අන් අය දානමාන ආදීන් සිව්පසෙන් සංග්‍රහ කරනවා.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 පිනතුන් අහලා තියෙනවා චක්කපාල හාමුදුරුවන්ට S2ම අන්ධ වුණේ රහත් වෙන මොහොතේ පවායේ අකුසල කර්මයේ විපාක දුන්නේ පෙර ආත්ම භාවයක වෛද්‍යවරයෙක් හැටියට ඉඳලා එක් මවකගේ දෑසඳ කිරීමේ අකුසල කර්ම විපාකය කුමක් නිසාද දෑසඳ කරන්ට සිද්ධ වුණේ ඒ මාතාව පොරොන්දු වුණා තමන්ගේ S2 සනීප කරලා දුන්නොත් දරුවන් සමග දාසකම් කරනවායි කියලා ඒ පොරොන්දු ඇතිවයි මේ වෛද්‍යතුමා උපකාර කළේ බෙහෙත් කීප වේලක් දෙනකොට දැස සනීපයි කියලා වෛද්‍යවරයා හොඳ ආකාරවම දන්නවා. නමුත් දැස සුවද කියලා ඇහුවාම අර මාතාව දැස සුව වෙලා තියෙද්දි වංචාවක් කළා නෑ තාම S2 සනීප වුණේ නැහැ කියලා බොරුවක් කිව්වා. ඇයි එහෙම කිව්වේ? S2 සනීප උනාය කියලා කිව්වොත් Tamanට දරුවන් සමග මේ ඇදුරුතුමාට දාසකම් කරන්නට සිදුවේය කියන භීතිය නිසා.